දැයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරතුංග වැඩ පිළිවෙලටයි යන්න බලාපොරොත්තු වෙන අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු. අදට ප්‍රශ්න 21ක් ලැබිලා තිබෙනවා. පූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි. මා සක්මන් භාවනාවට ආධුනිකයෙකි. සක්මනේ යෙදෙන මුල් දවසේ පාදයේ යටිපතුල් යටිපතුලේ වූ වේදනාව නිසා මට ඉදිරිය ඉදිරියට යාමට අපහසු වේදයි අනියත බියක් විය. ලනුපැදුර ඊටාම කර්කශව දැනුණත් වේදනාව විඳදාලා ගනිමින් පාදයේ ස්පර්ශයටම සිත යොමු කරමින් මේ මා විසින් කළ යුතුයමයි යන අදිස්ථානයෙන් යුතුව සක්මන් කෙලෙමි. අදිස්ථානයේ සඵල විය. ස්පර්ශය නිසා හටගත් වේදනාව විසීමටත් ඒහා නොගැටීමටත් මට හැකි විය. දෙදිනක් ගතවන විට අපහසුවෙන් ඇවිද්දමා ඍජුව ඇවිදීමට හැකි අයෙකු බවට පත්වීම. එය සක්මන තුලින් මාලද සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස මට සිටේ. දැන් මා සතුටින් සක්මන් භාවනාවේ යෙදෙමි. එයින් මා කයේ ස්වභාවයට යට නොවි එනේන වේදනා විඳ ගනිමින් සිටීමට දිරිමත් වීමි. පාදයේ ලනුපැදුරේ තබන විට දැනෙන වේදනාව නැවත পায় ඔසවා ඉදිරියට තබන්නට සැරසෙන ඒ සුළු මොහොතේ පාදයට දැනෙන ශාන්තිය මම අද්දුටුවෙමි. එයින් මා වටහා ගත්තේ දුක් වේදනාව හෝ සැප වේදනා নিরතුරුවම පවතිනක් නොවන බවයි. පාදයේ එසවීමේදී ඇතිවන සැහැල්ලු සැනසීම නිසා නැවත නැවත සක්මනේහි යෙදීමට කැමැත්තක් ඇති විය. තවද ශනිකව ඇතිවෙනී සැහැල්ලුව නිසා සිත උපේක්ෂා සහගත විය. මුලින් අසීරුවයි සිතූ සක්මන් භාවනාව දැන් සතුටින් කිරීමට සිත් ඇති වේ. පරයන්කයට යන විට ඉක්මනින් සිත සමාධි වීමට සක්මන් භාවනාව උපකාර වන බව වැටහි. පරයන්කයේදී ශරීරය ගැන විමසන විමර්ශනයකයේ දෙන විට මට සිරුර ඇතුළත බටකොටු වැනි ඇටසැකිල්ලක් ලෙස දිස්වේ. ඊට හේතුව සක්මන් කිරීමේදී අවධානයේ පාදවලට යොමු නිසා කකුල් දෙක බොරු කකුල් කාරයෙකුගේ මෙන් සන්ධිකර සකස් කර අවයව ලෙස දැරීමයි ආස්වාසය හා ප්‍රාස්වාසය ගැන මෙනෙහි කිරීමේදී නාසය නාසයේ අග ස්පර්ශ වන ආකාරය දැනගතිමි ආස්වාසයේ සීතල ලෙසත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් දැනගත්තා. දිග කොට වශයෙන්ුත් දැක්කෙමි. නමුත් ආස්වාසයේ මුල මැද අග නුදුටිමි. ප්‍රස්වාසයේ අග හොඳින් දැනි, මුල මැද නොදැනි. ආස්වාසයේ මුල වැටහි. නමුත් මැද අග දැනීමට මේ වන විට වීරය කරමින් සිටිමි. ඒ සඳහා උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට වහවහා නිවන සාක්ෂාත් වේවා. උටි අපි ඔක්කොම බුදුහාමුදුරන්ගේ ගෝලියෝ දුවලා පුතාලා ඒ රජෙක් අවුරුදු 45ක් හිඟන්නෙක් විදිහට ජීවත් වුණා. අපි මේ හිඟන්න වෙලා රජ වෙන්න හදනවා. ඒක නිසා අපිට භාවනා හරියන්නේ නැත්තේ. ඒ නිසා ප්‍රොජෙක්ට් වගේ ඉන්න හැබැයි හිඟන්නේගේ ස්වරූපේ. පයින් යනවා කියන්නේ දෙවිල මොන කරන්නේ? ඒ නැත්තම් ත්‍රිවිල කාර්යයක් අසාද බඳින්න වෙනවා. දැන් ඔක්කොම වෙලා තියෙන එක මොනවා හරි වෙච්ච ගමන් ත්‍රිවිලර් එක තමයි ඕන කරන්නේ. ඒක නිසා පයින් ඵලයල්ලා අතිම්බත් කාපල්ලා. කකුලේ කයේ තියෙන වේදනාව බලපල්ලා. එතකොට ඕකට තමයි නිවන කියන්නේ. සෝයින් පිට හැම බලන්න බලන්න අනුන්ගේ කරදර ගන්නවා. තමන්ගේ ප්‍රශ්නේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ නිසා මේ ලියුම පුරාවට තියෙන ශරීරයෙන් ඇතිවෙච්ච වේදනා. ශරීරයෙන් ඇතිවෙච්ච විදි. ඒ තාක් අපි භවනා. ඒ තාක් හිත කෙලෙසිලා නැහැ. ඒ නිසා ආශ්‍රව ප්‍රසවාසයේ මුල බඳාක දැකීම එච්චර ලොකු දෙයක් නෙවෙයි. ආශ්‍රව ප්‍රසවාසයේ දැක දැක ඉන්නේ කියලා සතුටින් බලනින්ද. ඒතට ඒකට හිත බොහොම ඉක්මනට තියුණු වෙනවා. ප්‍රනීත වෙනවා. තීක්ෂණ වෙනවා. ඔය කිසිම විශ්වවිද්‍යාලක ඔපරේෂන් තියටර් එක වෙන්නේ නැති වැඩක් ඔය වෙන්නේ. ඒ නිසා මට දැන් බලන්න ඕනේ මුල සහ අග කියන එක දැක්මෙන් ඒ ඒ ලෑස්තියෙන් ඒ පෙළඹීමෙන් ගියා නම් එච්චරයි. ඊට පස්සේ ඕක විතරයි පේන වෙන මොනක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා විතර ටික දක්න හැදෙනවා වගේ ඒකත් නොබෝ කලකින් හැදෙනවා කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ භාවනාව ආනාපාන සතියයි. මූල කර්මස්ථානයේත සිත යොමු කර ආස්වාසේ හා ප්‍රස්වාසේ වැටහි යාමෙන් අනතුරුව හුස්ම රැල්ල සංසිඳී යාමෙන් පසු කයට සිත යොමු කරමි. කයේ ඇතිවන වේදනා චංචල ආදියට සිත යොමු කරමි. සමහර අවස්ථාවලදී සිතුවිලිද ගලායි. ඒ පිළිබඳවද මෙනෙහි කරමි. මේ කිසිවක් නොමැති අවස්ථාවට කයේ ස්පර්ශ වී ඇති ස්ථානයක් කෙරෙහි සිත යොමු කරමි. මේ මාගේ භාවනාව කරගෙන යන ආකාරයයි. භාවනාවේ ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී කයේ පහළ කොටසට සිත යොමු කරයි. කලවා ප්‍රදේශේ පටන් පාදයේ පොළවට ස්පර්ශ වන තෙක් කොටස හොඳින් නිරීක්ෂණය කරමි. එක් එක් පාදයේ නැවෙන දිග හැරෙන ආකාරය, එය පොළවේ පතිත වන ආකාරයත් හොඳින් නිරීක්ෂණය කරමි. දකුණු පාදයේ පොළවේ පතිත වූ පසු වම් පාදයේ පොළවේ පතිත වන ආකාරයේ දෙස හොඳින් බලමි. මේ ආකාරයට බයිසිකලයක් පදවන ආකාරයට දෙපා ක්‍රියාත්මක වන ආකාරය බලා සිටිමි. මෙසේ ගමන් කිරීමේදී පහළවන සිත් බිඳි බිඳී යන ආකාරය වැටහි මේ මා සක්මන් කරන ආකාරයයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සක්මණේ විස්තර ටිකක් හොඳයි පරියන්කේත් ඔහොම බලනකොට ශරීරයේ ඉඳ ගන්නකොට දැනෙන දේවල් අවබෝධ කරන යාලු කරන ශරීරේ කොයි වෙලාවක හෝ දැනෙන ඔක්කොම දේවල්. කොටිම කියන මම ඉන්නවා මම ඉඳගෙන ඉන්නවා කියන එකට එන තොරතුරු පුළුවන් තරම් බලලා පුළුවන් තරම් අහුලලා පුළුවන් තරම් කමටහන් වාර්තාවට දාන්න දාපු ගමන් භාවනා ඊගාදසේ පටන් ගන්න එතනින්. තියෙන දේවල් විස්තර වුණේ නැත්නම් අපි ආපහු මුලට යන්න වෙන නිසා කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් භාවනට අනුග්‍රහ කරන්න ඕන නම් පේන, කයි පේන, වර්තමානයේ පේන සියලු තොරතුරු වහ වහ ලියලා ඉදිරිපත් කරන්න යන්න ඉදිරිපත් කරපු ගාන ගමන වේගයක් වේගය ඉක්මන් වෙනවා. අනිත් එක අනික් කට්ටියගේ වහගෙන යනකොටත් වේගයක් තියෙනවා. නමුත් ඊට වඩා හුඟක් වෙනස් තමන්ගේ කමටහන් වාර්තා ලියලා ඉදිරිපත් කිරීමේ ලොකු පිම්මක් පයින්න පුළුවන්. ඒ නිසා ඒක සක්මන හොඳට ලියලා තියෙනවා පරියන්කෙත් ඒ වගේ. තවත් විස්තර දකින්න විස්තර අහුලන්න සහ විස්තර කමටහන් වාර්තා ඇතුළත් කරන්න බේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය හිමිපාණන් වහන්ස සක්මන් භාවනාව සක්මන ලනුපැදරි පැදුරේ ඇරඹීමි වම දකුණ වශයෙන් මෙනෙහි නොකලත් ඒ බව දකිමින් සක්මන් කෙලිමි සක්මනේ මුල සිට අග දක්වා යටිපතුල් වලට දැනෙන ස්පර්ශය මෙනෙහි කෙලිමි එයද පාදයේ බිම තැබීමේදී ඇති වූ ස්පර්ශය එසවීමේදී නැති වී ගියේ නැවත ඇති වෙමින්ද නැති වෙමින්ද තිබියදී එදෙස බලමින් සක්මන් කෙලිමි මුලදී තරමක් ගොරෝසු ගතියට දැනුණු ස්පර්ශයේ මුලොක් ගතියක් දැනින. ඒ ලෙස ස්පර්ශයේදී සමුදය නිරෝධය දැනගතිමි. එලෙසම එය දැනගන්නා සිතද ඇති වී නැති වී යන බවද වැටහිනි. මේ සියලු ක්‍රියාවන් ඇති වෙමින් පැවතිමින් නැති වෙමින් යන බව දැනින. පරයන්ක භාවනාව. පෙර දින අවසාන පරයන්කේ නැවත නව භාවනාව සඳහා සූදානම්ව මුළු කය කෙරෙහි සිට මෙහෙවා ප්‍රථමයෙන් ආස්වාස ප්‍රාස්වාසයේ මෙනෙහි විය. ආස්වාසයේ නාස්පුඩු දෙකින්ම ඇතුළු විය. ප්‍රාස්වාසයේද නාස්පුඩු දෙකින්ම පිට විය. විනාඩි කිහිපයකදී ආස්වාස ප්‍රාස්වාසයේ වේගය අඩු වී අඩු විය. ප්‍රථමයෙන් තරමක් වේගයෙන් ඇතුළු ආස්වාස ප්‍රාස්වාසයේ ක්‍රම ක්‍රමයෙන් සියුම් විය. නොදෙනී යන තරම් විය. එලෙස ආස්වාස ප්‍රාස්වාසයන්ගේ සමුදයත් නිරෝධයත් දැන ගනිමින් දැක ගනිමින් සිටියේදී මෙනෙහි කිරීමට දැන ගැනීමට නොහැකි වන ලෙස අතිශයින්ම සියුම්ම නොදැනී ගියේය මුළු කයම අරමුණු කෙලින් නිසොන්මන්ව තිබූ කයේ උදරයේ පිම්බීම හැකිලිම ඇතිවිය පිම්බීම පිම්බීම ලෙසද හැකිලිම හැකිලිම ලෙසද දැනගතිමි දැකගතිමි ඒද ආරම්භ වූ ලෙසට නොපැවතින. වේගයේ මදක් බාල විය. ඉන්පසු සියුම් විය. ඒද නොදැනී නොදැනින. පිම්බීම ඇතිවීමද වේගවත් වීමද අඩුවීමද සියුම් වීමද යන අවස්ථාවන් නිරීක්ෂණය කෙරිණ. අවසානයේ කිසිවක් නොදැනුණු බැවින් කය අරමුණු කෙලිමි. වාඩි වී පාදවල වේදනා වාඩි වූ පාදවල වේදනා ඇතිවිය. ක්‍රමෙන් වැඩි වෙන බව නිරීක්ෂණය විය. පාද දෙකේ වලලු කර ප්‍රදේශයේ වේදනාව ක්‍රම ක්‍රමයෙන් සියුම්ව තීව්‍ර වූ බව දැනින. මේ වේදනාව කකුල් දෙක පුරාම පැවතින. මුළු පාදයේම පුපුරු ගසන්නාක් මෙන් දැනින. කුමන වේදනා පැමිණියද පරයන්කේ වෙනස් නොකෙලෙමි. මුළු පාදයේ තදබල ලෙස හිරිවැටි රත් වී ඇති බව දැනින. ඉන්පසු ශරීරයේ උඩ කොටසට සිත යොමු කෙලෙමි. උඩ කොටසේ හිස මුදුන දෙයත් පපු පෙදෙස උදරය ආදී ප්‍රදේශවල කිසිදු වේදනාවක් ඇති නොවින්. මෙලෙස විතින් විත ශරීරයේ උඩ කොටසටත් ශරීරයේ යට කොටසටත් සිත මෙහෙය විය. එක කොටසක වේදනා සමූහයකි අනෙක් කොටස වේදනා විරහිතේ. මෙලෙස විනාඩි 65ක් පමණ ගත කෙලිමි. මෙම වේදනාව කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රතික්‍රියාවක් නොදැක් වූ වෙමි. මෙම වේදනාවට කිසිදු ප්‍රතිචාරයක් හෝ ප්‍රතික්‍රියාවක් නොදැක්වූ වෙමි. විතක පරයන්කෙන් නැගී නැගීමට සිත්විය. එහෙත් නැගිටීම කල් දෙමීමි. මෙලෙස කීප වරක් මා හමුවට වේදනාවට සාදර වෙමින් සිටි නිසාම මා පවත්වාගත් සතිය මා හැර නොගියේය. පරයන්කේ අවසන් මොහොතේ වේදනා පැවති බැවින් සක්මන් කරමින් දිනේ කටයුතු නිම කළෙමි. අපගේ දියුණුවට নিরතුරුවම අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ක්‍රියා කරන්නා වූ ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුලදීම සත්‍ය අවබෝධයම වේවා. ඔයාට සක්මනේ ලියලා තියෙනවා වම තබන වම තබන දකුණ තබනේ ක්‍රියාවලිය වේගය වැඩි වෙනකොට උදුවට බලානියෝට පේනවා මේ ක්‍රියාවලිය බලන හිතත් එයා සමාන වේගයකින් වැඩ කරනවා. මේ දෙක එකට වැඩ කරනවා දකින්නකොට ළඟ හෙනයක් ගැහුවත් ඇහෙන්නේ නැහැ. එහෙම නැත්නම් සද්දයක් ආවත් වේදනාව මොනවාක්ද ඇහෙන්නේ. මොකද ඒ තරම්ම අරමුණයි හිතයි උන්ටටම උරුට්ටු වෙලා තියෙන්නේ. මූණට මූණ දාලා තියෙන්නේ. ඉතින් මේකට එන්න ලෑස්ති වෙනට යෝගාවචරය දැනගෙන පුළුවන් තරම් ඒකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා අනුග්‍රහ කරලා අරමුණට සිත නිමග්න වුණාට පස්සේ අපි මේ ලෝකේ නෑ නිකන් රූකඩයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් 3 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් එක පරියන්කයක එනවනම් අපිට කියන්න පුළුවන් මේ ඔක්කොගෙම වෙන් වෙනවා කියන එක භවනා ශිල්පෙම යන්න පුළුවන්. ඒ වගේම වේදනාව පිළිබඳ ඉඳගෙන ඉන්නකොට කරන එකේ ඔය එක එක වේදනා දවසින් දවස වැඩි කරමින් වැඩි කරමින් යනකොට මේ දරා ගන්න බැරි වේදනාවක් කියලා එකක් ඇත්තේ නෑ බොරුව. මේ අනුන්ට කියාපෑම තියෙන. බොත් තනි කර බොරුව තියෙන. මේ පැවිදිච්ච මහණුන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උඹලා අරණ්‍යක පැවිදි වෙලා හැන්දාව ගමනක් යනකොට මුලක් කියලා හිතලා අඩිය තියලා සර්පෙක් ගහලා මැරුණොත් ඉවරයි. ආයේ ඇම්බියුලන්ස් කතා කරනද සේලයින් දෙන්නද ඔක්සිජන් නෑ ඉවරයි. එච්චරයි මහානකම. මේකේම නෑ සතා ළඟට එන්න ඉස්සෙල්ලා විස ශරීරාන්තයට කල්පනා කරලා මේකට දුන්න ඇතුවට ඉන්ෂුරන්ස් ක්ලේම් කරලා මේ රිට්‍රීට් ඕගනයිසර් නඩු දාලා පිස්සුනේ මිනිස්සිනේ පිස්සු මේ කවුද ඔළුවට දාපු ගුණහරයක් නෙමෙයි ලෙඩ වෙනවා කියන එක. අපි ලෙඩ වෙනකම් බලාගෙන පිරිසක් ඉන්නවා. උන්ට බම්බු ගහගන්න කියලා. එන වේදනාවත් පොඩ ඉන්න. තව පොඩ්ඩක් ඉන්න. තව පොඩ්ඩක් ඉන්න. ඉතින් ඒකට හොඳ ලස්සන කතාවක් කියනවා. දරුවේ ප්‍රසූත කරනකොට කාන්තාවක් විඳින වේදනාව ප්‍රමාණය කොච්චරද කියලා. ඇට 21ක් එක සැරේ කඩන තරම් වේදනාවක්. ඊට පස්සේ ආයෙත් ළමෙක් හම්බෙලානේ. ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අටෙන් එකක්වත් වෙනවද ඔය මේ කකුලේ අමාරු වෙනකොට? කුඩල්ලෙක් කරනකොට, ණයෙක් කරනකොට පිස්සු. පිරිමිකට හිතන්න බෑ ඔය ගෑණියෙක්ගේ විලිරුදාව. ඉතින් මේ භාවනා කරනකොට මැස්සෙක් කනකොට මෙන්න පොලේ නඩු. කැස්සක් આવොත් නඩු, මැස්සෙක් આવොත් නඩු, වැස්සක් આવොත් නඩු. හරි නිකන් කවදාකවත් වේදනාව විඳපු නැති සුකුමාර කුමාරිකාව කුමාරයෝ වගේ. පිස්සු කෙලින් නැතුව ඔක කාගෙන ඉන්න පුළුවන් තරම්. පුළුවන් තරම් කාගෙන ඉන්නකොටගේ සීමාවක් නැහැ. කවදා හරි මරණ වේදනාව විඳපු දවසට පහ වේදන නිවන් දකින්න. කවුරක්වත් හිතන්න එපා මරණය අත්දකින්න නැතුව නිවන් දකින්න බෑ. ඒ නිසා මූර්තේ හරහා මූර්තේ යන්න තියෙන්නේ වේදනාව කියන්නේ මූලක දුක්ඛ සත්‍යය. ඒකේ දිනු වෙනවා කියලා කියන්නේ වැඩි වැඩි වේදනාවට මුණ දෙයි කේන්ද්‍රය ගන්න නැති වෙයි. කින්තිරි ගෑවුණත් ලැජ්ජ වෙනවා. එහෙම වෙනවා නම් මේ භාවනාව කියලා කියන්නේ තන්නේ කරලා ලෙඩ සෝවීම. ලෝකේ දින ඕනම ලෙඩක්. භාවනා සනීප කරන්න පුළුවන් විශ්වාස කරනවා. මොකද්ද විශ්වාස කරන්න ඕනේ? ඒ කායනෝ යම්බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා. මහනි මේ සත්‍යාගේ විසුද්ධියට කායික මානසික විසුද්ධියට එකයි තියෙන්නේ යතිදං චත්තාරෝ සතිපට්ඨානා. එතපි යන් ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ වෙත ඊතා ගෞරවේණි. පරියංක භාවනාව. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ කොටගෙන භාවනා වැඩිමි. ටික වේලාවකින් කමඨහනෙහි මුල මැද අග වැටහෙන්නට විය. ක්‍රමයෙන් එයද කුඩා අණු කුඩා කොටස් වලට බෙදී වෙන්වන්නට විය. වරහන් ඇතුළු බෙදී විසිරී ගියේය. නින්දක් නොවන නින්දක් විය. එහිදී විකාර රූප පෙනෙන්නට විය. ඒ විකාර රූප ඊට දැඩි රළු වචන නොතේරෙන භාෂාවකින් කීහ කිසිවක් නොතේරුනි සක්මන් භාවනාව පය පොළවේ තබන විට පොළවේ ඇති රළු බවද පයේ බර ගතියද පතුලට දැනුනි ක්‍රමයෙන් සිහිය ශරීරයේ ඉහළ කොටස්වලද විහිදී ගියේ කෙන්ඩාවල මස්පිඩුවල තදවන ගතිය කලවාවල මස්පිඩු තදවන බව පය මාරුවන විට උකුල්ලට චලනය වන ආකාරය සහ පිටකොන්දේ චලනයේද උරපතු බෙල්ලේ සිට හිසමුදුන දක්වාද විහිදී යන ආකාරයේ තබන තබන පියවරක් පාසාම දැනෙන්නට විය. සතිය කය තුලම විය. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ඔය තව ඉස්සරහට මේ වගේ තවත් විචිත්‍රව, තවත් සමීපව, තවත් උත්සන්නව මේ ජීවත් වෙනවා කියන එක තේරෙන පටන් අර ගණ්‍ය අන්න එකට සාදර වීමට ওই පෙරමග ලකුණු තමයි පෙන්වන්නේ. ඔයිටත් වැඩි දෙයක් ආවට සතිය කඩ ගන්නෑ කියන අදිෂ්ඨානෙන් ඉදිරියට අනේකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් මළුවේ සතියෙන් සක්මන් කළෙමි හිතේ යම් කනස්සලු ස්වභාවයක් තිබුණද එය ටිකෙන් ටික මගහැරී යන බව දක්නා ලදී ස්පර්ශයේ සමග කයට දැනෙන වේදනාව ඒ ඒ මොහොතේදීම නැති වී යන සැටි දුටිමි පරියංක භාවනාව ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ රළු ස්වභාවයේ අඩු වී යන ආකාරයේ දුටිමි. දේ ඇතේ සම නලියන ස්වභාවයක් දුටිමි. එය බාහු දිගේ ඉහළට යන ආකාරයක් දුටිමි. මේ වන විට සිතේ දොඩමඩු ගතිය සෑහෙන්න දුරට ඈත් වී ඇති ආකාරය දුටිමි. ගරු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳට කායත හිත ඇවිල්ලා හිත අරමුණත් එක්ක හොඳට සම්පාත වෙනකොට ඒ මහසිසාරද ස්වාංශ කියනවා මේ හැමේ ඉඳලා බයිස්ටර්මේ ඉඳලා ඇතුළට පුදුමාකාර සම්භාහන සේවයක් අභ්‍යංගනයක් සිද්ධ වෙන පටන් ගන්න. ඒ හැම කහනවා නලියනවා කූඹි දෝනවා වැස්සට තිබෙනවා වගේ තේිනවා. ඒක දැනගන්න මේ සුවසේවාව පටන් ගන්න තියෙන්නේ. ඔක ඉවර වෙනකන් යන්න දෙන්න. අත් දාන්න හිතනවා පියන්න හිතනවා හිරි වැටෙනවා වගේ තේනවා හිරි යනවා වගේ තේනවා මේක ශරීරයේ විසින්ම කරගන්න සුවයක් ඒකට සුවසේවාව කියලා. ඕක තමයි ඔය බිස්නස් කාර්යෝ කොස්මික් එනර්ජි නැත්නම් විශ්ව ශක්තිය කියලා කියන්නේ. එක එක ගුණ හරපණන් දාන. ඔය කාටවත් විකුණන්නත් හදනවා. ඔය විකුණන්නත් තියෙනවා. ඒ මොකක්වත් එපා භාවනා කරනකොට ඒ ශරීරයට අවශ්‍ය කරන ඔක්කොම සමබර භාව, සමතුලිත භාව, ව්‍යායාම ඔක්කොම සිද්ධ වෙනවා. ඒකට බාධා කරන්න එපා. ඒ ක්‍රියාවලියට බාධා කරන්න නැතුව මට සතියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේ ඔක්කොම හිම වෙද්දි සතියෙන් ඉන්න බලන්න හිටියොත් නැගිටිනකොට පුදුම සමබරකමක් තේනවා. සමතුලිතකමක් තේනවා. අර කඩෙත්තු ගති ඔය කියන පශ්චාත්තාප ගති තිබුණා තමයි තිබුණ තැනවත් හොයන්න බෑ. ඒ නිසා සතියෙන් ඉන්න ගමන් ওই වැඩේට මුල මැද අග වශයෙන් කරදර නොකර එහෙමම ඒ සුවසේවාවට වෙන්න දෙන්න මේක නෙවෙයි භාවනා කියන්නේ මේක භාවනාවේ අතුරුඵලයක්. නමුත් භාවනා ඉදිරියට යන බවට සාක්ෂියක් කරගෙන සාදර වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම පසුගිය දින කීපයේදීම එක්වරකට පැයකට වැඩි කාලයක් සක්මන් කළෙමි. පසුව පරයන්කයට පැමිණියෙමි. සක්මනේදී මුලදී ලනු පැදුරේ ගොරෝසු බව යටිපතුලට දැනුණු නමුත් ටික වේලාවකින් දෙපා එසවෙන නැවෙන බව දැනුණත් කිසිම වේදනාවක් හෝ සුවයක් නොදැනුනි. ලනු පැදුරේ එහා මෙහා පාවෙන ස්වરૂපයක් පමණක් දැනුනි. වරින් වර සිත විසිරී යන බව දැනුණත් නැවත දෙපා වෙත සිත යොමු කරගතිමි. පැයකට වැඩි කාලයක් ගත වුණත් කිසිම වෙහෙසක් නොමැත. අවස්ථා කීපයක් හැරුණකොට සක්මනට පසු පරයන්කයට යොමු වෙමි. පරයන්කයේදී වාඩි වී නාසයේ හුස්ම ඇතුළු වෙන පිට වෙන අයුරු බලා සිටිමි. සිරුරේ සමහර ස්ථාන නලියන කසන බව දැනුණත් ඒ දෙස බලා සිටිමි. සිරු වේලාවකින් මට ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදෙනී යයි. සිරුර තිබෙන බවත් නොදෙනී යයි. දහසක් අහසක් හෝ පොළවක් හෝ නොමැති කොන්දේ අතරමං වී ඇති නොමැති කොහෙද අතරමං වී ඇති බවක් දැනේ. වරින් වර උදරයේ පිම්බීම හැකිලිම පපුවේ උස් පහත් වීම ඊතා සියුම් ලෙස දැනේ. කොපමණ වේලාවක් සිටිනවාදයි කිව නොහැක. සමහර වේලාවට දෙපයේ වේදනාවක් හිරිවැටීමක් දැනුණු විට දෙනෙත් විවර කිරීමට සිටුනත් විවර කළ නොහැක. ආයාසයෙන් දෙනෙත් ඉවර කර මම පරයන්කෙන් නැගිටිමි. මා වැරදිද නිවැරදිදයි පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ විදිහට ශරීරයේ විවිධ විකාර, විවිධ ආකාර, ස්වභාව පෙනෙද්දී සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් නම් ඒක කියවෙනවා භාගෙට. මේක දිගට ඉස්සරහට කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් පෙරපින් කරලා තියෙනවා කියලා කියනවා. මේක ලැබිලා කරගෙන යන්න බැරි වුණොත් දිගට කරගෙන යන්න බැරි වුණොත් ඉතින් අවාසනාවන්තයි කාලකන්නේ. ඒ නිසා මේක නැවත නැවත කරන්න කරනකොට කවදාකවත් ඔය දේම නැවත වෙන්නෙත් නැහැ. ඔය දේම නැවත වුණත් ওই විදිහට වැටෙන්නෙත් නැහැ. ඒ වැටහීමෙන් අනිද්දාසේ කරන්නට වඩා වෙනස් වැටහීමක් එන්නේ. ඒ නිසා දිගට කරන්ඩ එකම දුර්ලභම තියෙන්නේ හරිද වැරදිද කියන සැකේ විතරයි. ඔය හර්ධ වැරදි කියන සැකයට දාන්න මට සද්ධාව නැති නිසා මම මේ ප්‍රශ්න නගන්නේ. කුණු හර්ප වැඩ කරනකොට කවදාවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. සැකේ එන්නේ නැහැ. ඕනේ කුණු හර්පයක් අපි කරනවා. හරි වැඩ කරනකොට විතරක් සැකයක් එනවා. සද්ධාව නැහැ. විචිකිච්ඡාව තියෙන නිසා ඒක දැනගෙන යන පාර ගමන ඉවර කරගන්න වටපිට බල බල ඉන්න එපා. ඒකට කියනවා අපපටිවාණිතාවය අසන්තුට්ඨිතාවය කියලා. කරටුඩින් හැරලා බලන්න එපා. මං ආපු පාර හරිද කියලා. ඒක උඩ ගමන බාධායි. සතුටු වෙන්නත් එපා. තව වැඩ දිනවා ඉස්සරහට යන්න. ඒ නිසා මේ හම්බෙච්ච වේගේ, හම්බෙච්ච ප්‍රවේගයේ, හම්බෙච්ච දිශාගත වීම එහෙමම දිගට පවත්වන්න එච්චරයි කරන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. අද දින පරයන්ක භාවනාව කරන විට පෙර ලෙස කය දෙස බලා සිටීමි. ශරීරයේ වේදනාද පෙර ලෙස මස් නලියන ස්වභාවයේද හොඳින් බලා සිටීමි. ඒ අතරතුර විවිධ සිතුවිලිද ඒ ඒවාද බලා සිටීමි. තවද පෙරලෙස ගැසීම් ස්වභාවයේද ඒ පළමු අවස්ථාවේ ඌ පසු නැවත සිටුවේදයි හොඳින් බලා සිටීමි. අද දින පරයන්ක භාවනාවේ යම් යම් දේ ගැන විශේෂයෙන් මේ දේ සිදු අයයි ලිවීමට නොතිබුණද පරයන්කෙන් නැගිට සක්මන් භාවනාව කරන විටදී ශරීරයට සැහැල්ලු බවක් දැනුනි. බාහිරින් විශේෂයක් නොවද ඇතුළතින් ඊතා විනෝදයෙන් සිටිනා බව දැනුනි. තවද එක් වේලාවක භාවනාව අතරතුරදී එන සිතුවිලි රාග සිතුවිලි දේශ සිතුවිලි මෝහ සිතුවිලි ලෙස හැඟේ ඒවා දෙස තවත් හොඳින් බලා සිටින විට යම් අවස්ථාවල රාග සිතුවිලි නිසා දේශ සිතුවිලි හටගන්නා අවස්ථා දුටු වෙමි තවත් හොඳින් බලන විට මෙම රාග සිතුවිලි හා දේශ සිතුවිලි හටගන්නේ මෝහය නිසාමය බව දැනුනි සක්මන් භාවනාව අද දින සක්මන් භාවනාව කරන විට පාද දෙක පොළොව මත ස්පර්ශ වන දෙස බලා සිටීමි. එසේ ටික වේලාවක් කරන විට පෙර ලෙස අලස බව හා නිදිමත දැනුනි. නමුත් පෙර දිනේ ලෙස මමම රාගසිතුවිල්ලක් දැයි බලන්නේ නැතිව වෙන දෙය දෙස බලා සිටීමි. එවිට අලස බව තිබුණද ඒ අතරතුර සිතුවිලි එන බව දුටුවෙමි. මෙසේ කර සුළු මොහොතක් නැවතී හිටගෙන බලා සිටින විට පර්යංකයේදී දැනෙනා ලෙස ශරීරයේ පුරා වේවුලනවා වැනි ඇතුළතින් නලියන ස්වභාවය හොඳින් දැනුනි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. මේකට ලෑස්තිලා ගියොත් නිදිමතාවත් ලෑස්තිලා ගියොත් රාග ద్వේෂ මොහි හිතවිලි ආවත් ඒක මේ නාටකමක් බලනකොට කලින් දන්න නාටකමක් දැන් ඊගාව ජවනිකා මෙච්චරයි. ඒක නාටකමක් බව දන්නවනම් මොකටද මේ පෙට්‍රල් පුච්චන්නේ? ලෑස්තිලා යන්නේ ලෑස්තිලා ගිය කෙනාට පේන්නේ මේ ජීවිතය කියන්නේ මායාවක්, හීනයක්, නාඩගමක්, කෝලමක් කියලා. ගිරග්ග සමාජය කියලා එකක් කියන්නේ කෝලිත උපතිස්ස දෙන දැකයි කිය. කඳ උඩ නටන සමයන් දර්ශනය. ඉතින් ඕකට මොකට කේන්ති ගන්න. ඒ නිසා අනිත් දවසේ යනකොට ඔයිටත් වෙලී ලැස්සලා යන්න. එතකොට කවුරු මොන විදියෙන් නැටුවත් අපිට එච්චර සැලෙන දෙයක් නැහැ. ඒ නාඩගමේ ජවනිකාවක් ඉච්චා. තව කෙනෙක් නටලා ඒකෙට පෙට්‍රල් පුච්චන දෙකට ගණන් ගන්නත් එපා. ඉතින් යාගේ මෝඩකමට යා බෙදාගෙන කනවා. අපිට මොනව කරන්නේ? උඹ පරිස්සම් වෙයන්. ඕක නාඩගමක්. ඕකට පෙට්‍රල් පුච්චන්න ඕනේ නැහැ. ඒක ලියලා පුළුවන් නම් මේක ලියලා තියාගන්න. එතකොට ඒක ලොකු විශ්ව සාහිත්‍යයට යන ලස්සන රචනයක් බාටපත් වෙනවා. අපි මේ කොහෙදෝ යන නයි කනවා කනවා කියලා ඔඩොක්කේ දාන කරන්නට නැටවිලත් ඉතින් ලෑස්තිලා ගියාට පස්සේ අපිට කොච්චර ජයග්‍රහණයක් ලැබෙනවද කියලා. ඒ නිසා වාර්තා ලියා ගන්න ඒක තමන්ගේ පෙරමග නැත යනමග හැතපුම් කණු බවටපත් වේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ඊයේ දිනේ ඔබ වහන්සේට ඉදිරිපත් කර ප්‍රශ්නය නම් ආස්වාස ප්‍රස්වාසයේ මුලදී රළුවට දැක ඒ දෙස බලා සිටින විට ක්‍රමයක් ක්‍රමයෙන් සියුම් වී නොදැනී නොපෙනී ගිය බවත් පිම්බීම් හැකිලීමත් ඒ සමගම නොදැනී නොපෙනී ගිය බවත්ය එයට ඔබ වහන්සේගේ පිළිතුර වූයේ ඒ දෙස තව හිත පීතුවා සිහියෙන් බලන්න කියාය. ඊට පසු මා හවස ඔබ වහන්සේ දුන් භාවනාව කළේ නැවත ආස්වාස ප්‍රස්වාසයේ දෙස බලා සිහියෙන් සිටීමයි. ඊට පසු මට දැනුණා ආස්වාස ප්‍රාස්වාසය කරන විට මගේ ශරීරයේ උදරයට උඩ කොටස පිටපැත්ත හැකිලෙනවා පිම්බෙනවා දැක්කා දැනුණා ඒ ටික වේලාවක් යන විට පිට කොඳු ඇටය රිදෙන්න ගත්තා මා පිට කොඳු ඇටය දෙස බලමින් රිදෙනවා රිදෙනවා කියා මෙනෙහි කරා ඒ සමගම පපුව පෙදෙසද ඉස්සෙනවා පහත් වෙනවා දැක්කා දැනුණා පසුව පිට කොන්දේ ඉල ඇට රිදෙනවා වගේ දැනුණා ඒ දෙසද බලා රිදෙනවා කියා මෙනෙහි කරන විට මට පෙනුණා ඉලෑට ටික මතු වෙනවා. මායේ දෙස හොඳ හැටි හිත පිහිටුවා බලා සිටියා. ඒ ටිකකින් කුඳුයට peeliyeda ටික ටික පේන්න ගත්තා. මා ඊතා සතුටෙන් ඒ දෙස බලා සිටින විට දකුණු පැත්තේ බෙල්ලේ උරහිසට උඩින් රිදෙන්න ගත්තා. එය දෙසද බලන්නට බලන විට බෙල්ලේ ඇටයත් උරහිස් ඇටයත් පෑදී පෙනෙන්න ගත්තා. උර ඇට මුදුනේ ලේ වලක් වගේ පෙනුණා. පසුව ක්‍රමක්‍රමයෙන් දකුණු උර හිසේ සිට අත දිගටම ඇට පෑදී පේන්න ගත්තා. ඇඟිලි දක්වා එසේම පෙනුණා. වම් මතේ උර හිසේ සිට ඇට මත වී පේන්න ගත්තා. පසුව ශරීරයේ උඩ කොටස ඇට සැකිල්ලක් ඇට සැකිල්ලක්. පසුව ටිකෙන් ටික කකුල් වලද ඇට මත වී පෙනුණා. මේ වාගේ මස් මස් හැම නොදුටුවෙමි. ටිකෙන් ටික ඇට පෑදී පෑදී තමා පෙනුනි. පසුව අවදි වූවා මෙන් දැනුණා. එතන මම කෙනෙක් නොවේ. ඇට ගොඩක් බව වැටහුණා. මේ සිදුවීම මොනවාදයි පහදා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ මොන දර්ශනය පෙන්වුවත් ඇට පෙන්වුවත් මස් පෙන්වුවත් ලේ පෙන්වුවත් සතියෙන්ද ඉන්නේ. ඒගොල්ලෝ නානාවිද වේසමවනවා. මේ පේන එකක් දිගේවත් කතන්දර අහන්නත් එපා. හීන බලාපල බලන්න යන්නත් එපා. මේ තේරම කරන්නේ සතිය කඩා. බලන්න ඔය කොයි නාඩගම් නැටුවත් මම සතිය කඩා ගන්නෑ. එච්චරයි. එතකොට ওই නාඩගම නිකම්ම නිකම් බොල් දෙයක් බවට පත් වෙනවා. නාඩගමට අර්ථ දෙන්න යන්න එපා. නාඩගමට හීන බලාපල අහන්න යන්න එපා. එතකොට ඉන්නේ සතිය පැත්තක තියලා අපි මේ කතන්දර ගොතනවා වෙනවා. ඒ නිසා මේ මොනවා තිබුණත් මගේ සතිය කැඩෙනවද මම ඉඳගෙන ඉන්න බව දන්නවද? ඇවිදිනකොට නම් ඇවිදින බව දන්නවද කියලා සරල ක්‍රමයකට බලන්න මේ එක් මාව පටලව ගන්න හදන මොකක් හරි කතන්දරයකට මම අහුවෙන්නේ නැහැ. මම ඒ සඳහා සතිය, නිර්වුල් භාවය, අහිංසකම අව්‍යාජ ස්වරූපේ රකින්න. මේ කතන්දර සේරම ඔය කොහෙ ගියත් පාරෙන් පිටපැන්නට පස්සේ සිද්ධ වෙන දේවල්. නොපෙනී ඉන්න බෑ. නමුත් ඒවා දකින්නකොට පුළුවන් තරම් බලන්න මගේ සරලකම අහිංසකම ඉඳගෙන ඉන්න ගතිය සතියේ තියනවාද කියලා පරීක්ෂා කරන්න. එතකොට තේරෙයි. පුදුමාකාර කඹය විදිල්ලක් මේකේ තියෙන කියලා. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව මම සක්මන් භාවනාව ආරම්භ කරන්නේ පයේ පතුලට දැනෙන වේදනාවලට සිත යොදවමිනි. එය සදා සුවදායි වූවත් අමිහිරි වූවත් වෙනසක් නොමැත. එය සිතාමතා සිත යොදවමින් කරන දෙයක් නොව નિરાයාසයෙන්ම යොමු වීමකි. ඔබ වහන්සේ දේශනා කළ පරිදිම සතිය නැති වෙන ආකාරය කෙරෙහි සිත යෙදවීම උත්සාහ කළෙමි. එවිට සක්මන තුල සතිය ඊතා හොඳින් පවතින බව නිරීක්ෂණය කළෙමි. සතිය ඇති කර ගැනීමට දරන වෙහෙසට වඩා හොඳින් සතිය ඇති බව වැටහි. ස්වාමින් වහන්සේ මගේ සිත නිතර දොඩමඩු වේ. සක්මනේදීද පරියංකේදීද සහ එදිනෙදා වැඩවල යොමු වී සිටින විට තදින්ම දොඩමඩු වේ. නමුත් මගේ සිත ඊතා හොඳින් සතිමත්ම ඇති බව වටහා ගතිමි. සතියෙන් සෑම විටම නොසිටියත් ඒද ඊටා හොඳින් වැටහි. යම් අවස්ථාවල අසතියෙන් සිටින බව ටික වේලාවකට පසුව වැටහි. කරන වැඩ නැවතිල්ලේ සෙමින් සිදු කිරීමට සිත යොමු වේ. මේ මා සිතාමතා නැවතිල්ලේ සෙමින් එදිනෙදා වැඩ කිරීමට උත්සාහ කිරීමක් නොව નિરાයාසයෙන් මෙයට යොමු වීමක් ලෙස හඳුනා ගතිමි. එක් වරකට එක් වැඩක් පමණක් කිරීම નિરાයාසයෙන්ම සිත යොමු වේ. පරියංක භාවනාව. පරියංක භාවනාව තුළ ආනාපාන සතිය මගේ මූල කර්මස්ථානයයි. පටන් ගැනීමේදී වේගවත් සහ ගොරෝසු රළු වත් ටික වේලාවකදී සියුම්වත් උණුසුම්ව සීතලව සහ විතක වෙන්කර හඳුනා ගැනීමට අපහසු ලෙස නාසිකාග්‍රේ ස්පර්ශවන ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි සිත යොදවමි. කය ඊතහස හැලුවේ. වේදනාවල් දැනුණක් තැකීමක් නොමැත. සිත දොඩමළු වන අතර නමුත් ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු වේ. විතක හුස්ම නොදැනෙන අතර නැවත හුස්ම දැනේ. හුස්ම දැනෙනා විට ශරීරයේ ගැස්සීමක් වේ. විනාඩි 45ක් පැයක් සිටීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව පරයන්ක භාවනාව සහ එදිනෙදා වැඩ කිරීම කරන අතරතුර සිත කෙරෙහි සිත කොතරම් දෙඩමළු වුවත් ශරීරයේ ඊතා සැහැල්ලු අතර ඊතා සාන්ත ස්වභාවයක් දැනේ. නිතරම සිත හුදකලාවට වැටේ. පිරිසක් අතර සිටියත් හුදකලාවක සිටින බව දැනේ. කුමක් දෝ හිස් බවකට විතින් විත යන සිත ඇදී යන බවක් වැටහි. ස්වාමින් වහන්සේ මාහට භාවනාව තවදුරටත් කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. මම මේකේ ලියලා තියෙන විදිහට සතිය කැඩෙන හැටි බලන්න ඉන්න කවදාකවත් කැඩෙන්නේ නැහැ. ওই ත්‍රිවිලර් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ කවුරුත් බලා ඉන්නේ වර්ධිනකම් අපට කියලා. වර්ධින්නේ නැහැ ඒකට. හරියන්න නම් හිතන්න එපා. හරියන්න හිතපු ගමන් වර්ධිනවා. අනේ කෙලවයන්, වැරදියන්, පෙරදියන්, පචවයන් කියලා ඉන්න මොකක්වත් දෙන්නේ. ඒ නිසා සතිය පොඩ්ඩක් හදලා කියන්න අනේ කැඩියන්, ඵලයන්, කැඩියන්, තොලොංචුයන් මොකක්වත් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතියකින්. මහ පුදුමාකාර ලෝකයක් මේකේ තියෙන්නේ. ඒකද හිතන්නේ සතියෙම ඉන්නේ පුළුවන් නම් කඩපක්. ඒකට බලන රුධිර ඉඳලා හැන්ද වෙනකන් එක දිගට සතියෙම ගත කරනවා. මේ නැවතිලා තමයි නැවතිලා වෙනවා. තමයි නැවතිලා ඉන්න ඕන කමක් නැත්තේ නෑ. ඒත් ඒකට සතිය හදා ගන්නවා ජීවන රටාව. මේක එන්න විපා යන්න කිව්වොත් කොච්චරවක්වත් කෝලම් කරනවා අපිත් එක්ක එන්නේ බෑ. ඵලයන් කිව්ව ගමන් මොකුත් නෑ. ඵලයන් එන්න පමයි කරියෝ. එන්න මෙන්න ළඟට වෙලා බලආනින්. එතෙන් යන්න හුඟක් විශ්වාසය ඇති කරගන්න. ඊට පස්සේ කියන්න ඕනේ සතියේට ඔබට එපා නම් එක වාරයක් අපා අපට ඔබ දහස් වාරයකට තොප වේපා. ඒකට සතිය යන්නේ නැහැ. නිතරම සතියින්. ඒකට මේ වගේ වාර්තා ලියනවා කියන එක එක විනාඩියක අත්දැකීමෙන් මේ වගේ වාර්තා 10ක් ලියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. කුමන සිතුවිල්ලක් තිබුණත් වර්තමානයේ දැනෙන දැනීම් තුලහා වෙනස්කම් තුළ සිහියෙන් සිත පවත්වාගෙන යා හැක. දැනීම් වලට උදාහරණ බර සැහැල්ලු පහසු ගති තද ගති රස්න අවට වාතයේ සිසිල් බව පරියංක භාවනාව බොහෝ අවස්ථාවල වාඩි වෙන විටම ඉරියව්වේම පවත්වන සිත නොදැනීම නාසය ළඟ දැනෙන ඊතාසියුම් ආස්වාස ප්‍රස්වාසයේ වගේ දඟලන දැනීමකට සිත ඉබේ යොමු වේ. සමහර විට මේ දැනෙන දැනීම් අවට තද ගතිය, හිරිවැටුණු ගතිය, දත් අතර අවකාශ ඇති බව දැනේ. මේ සක්මනටත් බලපායි. එතන සිට පවත්වාගෙන සිටින විට දැනෙනෙමින් නොදැනෙමින් යන ඒ අවස්ථාවට සිහිය යොමු කරගෙන සිටිමි. කීප වාරයක් මෙසේ සිදු වෙමින් හෝ කිසිත් නොදැනෙන අවස්ථාවක් පවතී. කකුල් බිමට ස්පර්ශ වන ස්ථානයකින් දැනෙන කායික වේදනාවක් තුලින් පැන නගින එක එක ආකාරයේ වේදනාවන් මුළු ශරීරයේ පුරාම විහිදී පැතිරී යන ආකාරය පෙනේ. මේ අතර සමහර විට ආස්වාස ප්‍රාස්වාසයත් විතක දැනෙන්න පටන් ගනී. මේ සෑම දෙයක්ම දෙසම බලා සිටිමි. මීට දවස් 3කට ප්‍රථම පාන්දර පරියන්කේදී සම්පූර්ණ වේදනාවන් දැක අවසන් කළෙමි. අවසනදී බොහෝ කායික මානසික සංසුන්, තැම්පත් හුදකලාවක් අත්විඳෙමි. මේ අවස්ථාවේදී ආස්වාස ප්‍රාස්වාසයක් නැත. වේදනාවක් නැත. සිතුවිලිත් නැත. සිහියක් ඇත. මතකයේ නැත. කෙලෙස් නැත. නැවත නාසිකාග්‍රය ළඟ දැනෙන සියුම් ආස්වාස ප්‍රාස්වාසයේ දැනි කම්මැලිකමින් පරයන්කෙන් නැගිටිමි. පරයන්ක කාලයේ පැයකමාරක් පමණ විය. නැවත වුමනානම් කෙලෙසෙන්නට පුළුවන් බවක් පරයන්කේ පසු හැඟුණි. මීට ප්‍රථම තරහකින් පිරුණු සිතකින් මෙලෝ දෙයක් මතක නැති නිදිමතකින් සැක උපදවමින් වැරදෙමින් හරිගස්සමින් කල්ගනිමින් ආ ගමනක් වුවත් දැන් සැකයක් නැතිව යා හැකි බවක් වැටහි ඇති බව දනිමි. ස්වාමින් වහන්සේ නොඑක් විස්ගත් සියුම් තරහවල් පැන නගින බවත් එවිට පරයන්කෙන් නැගිට යන බවත් තේරේ. එදිනෙදා ජීවිතයේදී බොහෝ සියුම් තරහවල් පැන නගින බවත් සමහර විට gederදී වීතික්කම කරන බවත් මිහිදී නම් නොකරන බවත් දැනේ. මෙහි කෙරුවක් කනක් පැලෙන්න ගහනවා. ඊයේ රෑ පරයන්කේදී බෙල්ලෙන් හටගත් වේදනාවක් ඔළුව තුලින් පුපුරා ගියා වගේ දැනීමකින් බියවීමක් පිගැස්වීමක් විය. නැවත වීරයෙන් මුහුණ දුන් විට අවස්ථා දෙකකදී අඩු වී යන බව දැනුනි. වරහන් ඇතුළු වේදනාව. ඇලීම් ගැටීම් අඩු වී යන බව දැනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මයේ නැවත ඔබ වහන්සේ දේශනා කිරීම සාකච්ඡා කිරීම අපට ධෛර්යයකි. තව දුරටත් උපදෙස් පතමි. දුර්ලභෝ මනුස්ස ප්‍රතිලද්දෝ දුර්ලභෝ සත්පුරුෂ සංසේවනෝ දුර්ලභෝ සද්ධර්ම ශ්‍රවණෝ සාදු සාදු සාදු. ඔය මේකේ මුලින් සඳහන් කරලා තියෙනවා එක එක ගති ස්වභාව තේරෙනවා කියලා. ඒකට වචන තුනක් කියනවා භාව, ස්වභාව, ගති, ධාතු කියලාත් කියනවා. හතරක් තියෙනවා. මේ ගති, භාව, ස්වභාව, ධාතු දකිනකොට ඒ වගේ කවදාකවත් ඥාන ප්‍රතිමකමක් නැහැ. ඒ කවදාකවත් වයසට යන ගතියකුත් නැහැ. ඒ කවදාකවත් පෝසත් දුප්පත් වේදිකුත් නැහැ. උගත් නුගත් ගතියකුත් නැහැ. නිසා කොයි වෙලාවක හරි කවුරුහරි භාව ලක්ෂණයට හිත දැම්මනම් ස්වභාව ලක්ෂණයට දැම්මනම් ධාතුවට හිත දැම්මනම් ගතියට හිත දැම්මනම් manussකමට එනවා. ඉතින් මේ මනුස්සකම මිසක ඕකේ ගෑනු පිළිමකමක් ඇත්තේ නැහැ. මේ නිසා මේ ධාතු ලක්ෂණය කියලා කියන්නේ විශ්වගත භාෂාවක්. බෑ හරි කම්මැලි. පේන තද බව, තද ගතිය, තද භාවය, තද ධාතු. මගේ කරගන්න බෑ. මේක බොහොම ලස්සනයි බලන්න පටන් අරගත්තොත් කවදාකවත් වයසට යන්නේ දෙවෙනි එක අපේ හිතේ කෙලෙස් නැති බව තේරෙන්නේ කෙලෙසයක් ආවට පස්සේ. එදාගේ ලස්සනම කෑල්ල. කෙලෙස් නැත්තක්කල් කෙලෙස් නැති බව දන්නේ නැහැ. කක්ක නැතුව හිටියට වැඩක් නැහැ. කක්ක කැල්ලක් වරනකොට පස්සේ තමයි දන්නේ දැන් මේක කියලා කක්ක තිබුණ නැහැ කියලා. ඊට පස්සේ හම්බෙන කක්ක කැල්ල නැතුව මොනක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා ඔය කක්ක ඔක්කොම නැති කරගන්න එපා. ඒකෝට ආලි කචල්. සංසන්දනය කරලා බලන්න. ඒ නිසා අවසානයේ කක්ක කැල්ලක් වරනකොට මම දන්නවා දැන් කක්කා, දැන් ගඳයි, දැන් කෙලෙස්. හැබැයි මීට ඉස්සෙල්ලා කෙලෙස් තිබිලා නැහැ. ආ පුදුම ලෝකයක් මේක. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ওই දෙක අතර සංසන්දනය බලන්න ඇවිදිනවා කියන්නේ ඉඳගෙන ඉන්නව නෙවෙයි ඉඳගෙන ඉන්නව කියන්නේ ඇවිදිනව නෙවෙයි වම කියන්නේ දකුණ නෙවෙයි දකුණ කියන්නේ වම නෙවෙයි වමත් නිවන නෙවෙයි දකුණත් නිවන නෙවෙයි ඉඳගෙන ඉන්නවත් නිවන නෙවෙයි මේවා එකිනෙකට සාපේක්ෂයි මොකද බලන ඉන්නකොට දෙන්නේ කිසිම වෙනසක් නැහැ ඔක්කොම අත්දකින්න එකම දේ එතකොට අපි ඔක්කොම එක පවුලේ අය වගේ ඔක්කොමල ධර්ම පවුලේ ඔය අපි හිතන්නේ තාරාතිර මොනක්වත් නැහැ ඒ නිසා කෙලස් කවදාකවත් තේරෙන්න බෑ නිකලස් නැතුව. නිකලස් නැතුව කවදාකවත් නිකලස් තේරුම් ගන්න බෑ කෙලස් නැතුව. ඒ නිසා මේ දෙන්න ඉන්න අරින්න. ඔය දෙන්න එක්කෙනෙකුට විතරක් ඉල්ලන්න යන්න බෑ. කාදා නිවන් දකින්න හම්බෙන්නේ. ඒ නිසා මේක එනේන තාලේ දැකලා එනේන තාලේ මේ සටහන් කරගන්න උප්පත්ති වෙලා ඉඳලා තිබෙන එකක් මේක. භාවනා කරලා හම්බෙච්ච එකක් නෙවෙයි. කවදාකවත් හිතන්න එපා. මේ භාව ලක්ෂණ තේරුම් ගැනීම භාවනා කරලා හම්බෙන එකක් නෙවෙයි. ඒකට ඉද්ද දෙන එක විතරයි භාවනායෙන් කරන්නේ. කෙලස් නික්ලේශී භාවනා කරලා ලැබිච්ච දෙයක් නෙවෙයි. කෙලස් නො නික්ලේශී වලට සාපේක්ෂව නික්ලේශී දන කෙලස් වලට සාවිච්චයි. ඒසා කමඨං සුදුනේ නැත්තම් වාර්තා ලිව්වේ නැත්තම් අස්සන්නේ නෙලා ගත්තේ නෑ වාගේ. ඒ නිසා පුළුවන් තරම් ලියන්න මේ වාර්තා ටිකක් දිග වැඩි ඒක හරි. නමුත් මේ ඉදිරිපත් කිරීමෙන් තමයි අපි පිරිසුදු වෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මම දැන් මෙතන යනුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් වාඩි වී සිටින ඉරියව්ව කීප වාරයක් සිත යොදීමින් සෑම පරයන්ක භාවනාවක්ම පටන් ගන්නෙමි. උදෑසන පළමු පරයන්කයේ මෙන්ම අනෙක් ඒවායේදීද වාඩි වී ටික වේලාවකින් හුස්ම ඉතා සෙමින් සිදු වී නොදැනී ගොස් ආයෙත් විනාඩි කිහිපයකින් යාන්තමට හුස්ම වැටෙනවා දැනුනි. උදෑසන පරයන්කයේදී සිරුර හා සිත දෙකම සැහැල් වී මුළු පරයන්කේ පුරාම පහසුවෙන් සිටිය හැකි විය. නමුත් අනෙක් පරියංක දෙකේදීම වේදනා ඇතිවිය. වේදනා ඇතිවන විට වේදනා නොමැති තැන් කිසි සීකලෙමි. ටික වේලාවකින් සමහර වේදනා තුනී වී ගියේ. නමුත් දෙවන පරයන්කේදී අද සිටින ඇඳ සිටින ඇඳුම් ඉතා තදින් ඇඟට තද වී ඇති බවක් වෙලුම් පටි කීපයකින් මුළු ඇඟම තද කර වෙලා ඇති බවක් දැනුනි. නමුත් හුස්ම ගැනීම හුස්ම ගැනීමට හිත යෙදවීම. හුස්ම නැතිව ගොස් ටික වේලාවකින් නැවත යාන්තමට විනාඩි 5කින් 10කින් පසු හුස්ම වැටෙන හැටි දැනුනි. හුස්ම නොවැටී සිටින කාලය තුල විවේකයක් දැනුණු අතර එය Nirodhayai හැඟේ. නැවත හුස්ම වැටෙන විට ඇතිවන ස්පර්ශය නිසා විඳීම් ඇතිවීමෙන් වේදනා පච්චය තණ්හා නිසා එය සමුදය ලෙස හැඟේ. සමුදයත් Nirodhayat එකට පැටලී තිබුණද හුස්ම කෙලවර වීම දැක්මෙන් එය ලියාගත හැකි විය. හුස්මක හුස්මක් වැටෙන විට එය හුස්මේ උපත හේවත් උත්පාදයේ බවද හුස්ම පවතින තප්පරයේ පැවැත්ම හේවත් තිතිය ලෙසද හුස්ම අවසන් වූ විට බංගයේ බවද වැටහි. හුස්ම නැවත මොහතකට උත්පාදය වන අතර නැවත හුස්ම වැටෙන බව දැනෙන තුරු කාලය තිතිය හෙවත් පැවැත්මද නැවත හුස්ම වැටීම බංගය ලෙසද දැනේ. මේ අනුව හුස්ම තිබුණද නැතද එහි ඇතිවීම පැවැත්ම හා නැතිවීම පෙනේ. ඕලාරික වශයෙන් හුස්ම ගන්නා විට මේ නොපෙනුනද නොපෙනුනද හුස්ම නැවතුණු පසු බැලීමෙන් මේ වටහාගත හැකි විය. සක්මන් භාවනාව දැන් මෙතන හිටගෙන සිටිනවා යනුවෙන් කයට සිටගෙන බලා සිට සක්මන වම දකුණ යනුවෙන් නැනඹුවෙමි. සික්සැක් රිද්මේකට අනුව පය එසවෙනවා තැබීම සිදුවේ. පසුව වම දකුණ නොකියා ඇවිදිනවා යනුවෙන් සිහියෙන් ඇවිද්දෙමි. පාදයේ ඔසවන විට දැනෙන විවේකයද පාදයේ බිම තබන විට දැනෙන ස්වභාවය නිසා ඇතිවෙන විඳීමද හොඳින් දැනිනි. පාදයේ ඔසවා තබන කාලය Nirodhe ලෙසද පාදයේ බිමට ස්පර්ශ වන කාලය සමුදය ලෙසද වැටහි. පාදයේ ඔසවා බිමට තබන කාලය තුලද එසවෙන මොහොත උත්පාද වශයෙන්ද බිම තැබීමට ගෙන යන ෂණය තితి වශයෙන්ද බිමට කරන තබන මොහොත බංග වශයෙන්ද දැනුනි. පොළවේ ස්පර්ශ වන පාදය බිමට තබන මොහොත උත්පාදව උත්පාදවනත් අතර එසවීමට පෙර බිම තැබීම තිතිය ලෙසද ඔසවන මොහොත භංගය ලෙසද හැඟේ. මේ අනුව ඔසවන පාදයේ බිම තබනවා යනු වෙනස් වීමකි. බිම තැබූ පාදයේ එසවීමද එයම වේ. මේ අනුව මේ අනුව වැටහුණද ඒ කාලයේ සක්මන සඳහා පාදයේ එසුවද ඒ තුලද සමුදය හා නිරෝධය තැබී ගැටීම් ඇති බව පෙනේ. ඔබ වහන්සේ ඊයේ දිනේ කරන ලද ධර්ම දේශනාවට අනුව මෙනෙහි කර කලින් නොසිතූ නොදැක්ක දෙයක් දැක්කේ යයි හැඟේ මේ වර්ධනය කරගෙන යාමට පාද නමස්කාර පූර්වක උපදේශ පතමි තෙරුවන් සරණයි මේක නැවත නැවත කරන්න කරන්න ඔය නොදන්නා ශේෂ්ත්‍රිට හිට එමීට එමීට යමින් ඔත්තු බලන සේවාවක් කරනවා ඈතකට ලා ඉඳගෙන ඔත්තු බලනවා මෙතෙක් කල නොදැක්කත් පැත්ත එතකොට පේන්න පටන් ගන්නවා. එතකොට මොළේ සම්පූර්ණයෙන්ම වැඩ කරනවා. මෙතෙක් කල් වැඩ කරු නැති නියුරෝ බිග්ස් එහෙම නැත්නම් නියුට්‍රෝන්ස් ස්නායු වැඩ කරනකොට පුදුම ජීවි ගතියක්. ඒකට කියනවා මේ ප්‍රතිශක්තිය කියලා. එහෙම නැත්නම් දැරීමේ ශක්තියක් එන්න පටන් ගන්නවා. අපි මොලේ කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අපි දන්න තැනක ඉන්නකොට. මෙට්ටහි වෙන එක විතරයි වෙන්නේ. නොදන්න තැනට ගියා මේක සම්පූර්ණයෙන්ම අවදි වෙලා ක්‍රියාත්මක වෙන්න යනවා. ඒක කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අලුත්ම නිකන් සම්බන්ධාල රෙද්දක් හේතු වගේ පිරිසුදු වෙනවා. ඒ නිසා ඒකට යන ගතියට අපි කියනවා නොදන්න දෙයට යන ගතියට කියනවා බාල දක්ෂ ගතිය කියලා. නැත්තම් බාල දක්ෂිකා කියලා. අනිසේර යක්ෂ ගති තියෙන. බාල දක්ෂ නෙවෙයි යක්ෂ ගති තියෙන. අර දන්න ශේෂ්ඨේ කරගද කරගරෝ ඉන්නවා. අලුත් තැනට ගියාම අපි අහිංසකයි, නිහතමානී, එන දේකට ලෑස්ති. ඒ නිසා පුළුවන් තරම් තිරියන් වෙන්න බලන්න නොදන්න ශේෂ්ත්‍රයට කැමති වෙනවා. ඒක මා ටිකක් හිතුවක්කාර වැඩක්. පුන්න හිතුවක්කාරකමට තමයි යෝනිසුමනසිකාරය කියලා කියන්නේ. එහෙම නැත්තම් මැට්ටෝ මෙට්ට ඇහි වෙනවයි කියලාත් ඒකට කියනවා. බුදුජානන්සේ සඳහන් කරන්නේ ආසවට්ටානීය ධර්ම කියලා. ඒ නිසා පුළුවන් තරම් බලන්න අනුගසා දාලා ධර්මයත් එක්ක නැහිටෙන්න. ගෞරවනීය සාමින් වහන්ස මම ඊතා දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරගෙන අයෙක්මි අතොරක් නැතිව හුස්මට යෙදූ සිට ප්‍රමෝද්‍ය වී මුළු සිරුර පුරාම පැතිර යනු දැනි අධික චිත්ත පීතියක් කායික සුවයක් දැනි පසුව එම සියල්ල අතුරු දහන් වී යයි හුස්මද නොදෙනී යයි නමුත් සිහිය පවතින බව දැනි මම මට මේ අවස්ථාව පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා ඒ කරදරයක් නම් කරගෙන යන්න අමාරුවක් නම් පහදන්න ඕන. කරදරයක් නැත්තම් කරගෙන යන්න පුළුවන් නම් ඕක පැහැදෙන එක තමයි වෙන්නේ කරන්න කරන්නේ. ඒ නිසා කායිමත් තාලා පහද ගන්නවට වැඩිය බාධාවක් නැත්තම් ඕකම කරන්න. කරනකොට Tamanට පැහැදෙනවා. එතකොට දෙවන්නේක් නැතුව ඇති වෙන විශ්වාසයක් තියෙන නිසා ඒක අවශ්‍ය කරන්නේ මට පේන්නේ බාධාවක් පේන්නේ දිගට කරන එක තමයි මේකට පැහැදිලි කර ගැනීමට කරන්න තියෙන දෙයක්. සම්මා සම්බුදු සරණයි අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපානී මූල කර්මස්ථානයේ ලෙස යොදා ගතිමි දැන් මම මෙතන කියා වාඩි වී දැස්පිය වෙනවත් සමගම ඇතැම් අවස්ථාවකදී ටික වේලාවකින් ආනාපානය දැනේ ක්‍රමයෙන් සියුම්ව ගොස් කීප වාරයකදීම කීප වාරයකදී පසුව අප්‍රකට වෙයි නිමිත්තද වරහන් ඇතුළේ ආලෝක තලයේ පවතී. ඇතම් විටක දැස් පිය වෙත්ම නිමිත්ත මතුවේ. හිස් බැල්මෙන් නිසොල්මන්ව ඒ වෙත අවධානය යෙදවයි. සිත තැම්පත් වේ. වරින් වර පාරකින් වාහනයක් ඉවතට විසිවෙනවා වගේ විසිවෙනවා දැනේ. නැවත සිත යෙද වූ විට තව වේලාවකින් නිහඬයාවකින් පසුව නැවත කය ඉදිරියට නැවෙන්නාක් මෙන් දැනේ. වරයක් ගැස්සෙමින් අවදි වෙයි. මෙලෙස පවතිද්දී ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්ව ඉහෙත් ප්‍රකට වෙද්දී එයට අනුරූපව වාගේ හුස්ම රැල්ල චක්‍රීයව දැනි රිද්මයකට අනුව දැනි වම්නාස් කුහරේ පහළ ඇතුළතින් වැඩි වශයෙන් ප්‍රකට වෙමින් වරහන් ඇතුළේ බොහෝ මෘදුව සියුම්ව චක්‍රීයව හුස්ම රැලි කීපයක්ම දැනේ මේ අතරදී හිස් මුදුනින් වමට බරව නලල් කෙළවර සිට හිස් මුදුනේ ප්‍රදේශය තුල සියුම් චලනයක් සියුම් මධ්‍යස්ථ වින්දනයක් දැනේ. එය නැවත ආස්වාස ප්‍රස්වාසයේ අප්‍රකටවත් ක්‍රමයෙන් සංසිඳී යන්නාසේ හැඟේ. පරයන්කේ බොහෝ අවස්ථාවල සිත විසිරෙනවා වගේ භාවනාවට එකඟ නොවන්නා වැනි ස්වභාවයෙන්ද ප්‍රකට වේ. මේ කවරක් දෙස වුවද වරින් වර ඇතිවෙන සිතුවිලි හැඟීම් පිළිබඳවද මධ්‍යස්තව සිටීමේ බලා සිටීමේ හැකියාව පවතින බව දැනේ. සක්මන් භාවනාව. සුපුරුදු ලෙස වම දකුණ ලෙස තබමින් ඇවිදිමි. එවිට විවිධ චලනයන් ස්වභාවගත ලක්ෂණ වඩ වඩාත් ප්‍රකටව දැනේ. එහෙත් පෙරට වඩා මුදු ශ්‍රියුම් ශාන්ත භාවයක් දැනේ. ඇතැම් විට ලනුපැදුරේ පාතපද්දී සිසිල් සෞම්‍ය බවක් දැනේ. වර එක පතුලේ සියුම් තුඩු වැగిරෙනවා වගේද දැනේ. සියුම් ලෙස කුඩු වැగిරෙනවා වගේද දැනේ. වරහන් ඇතුලේ මුල් අවස්ථාවකදී සියුම් නූල් කැබලි එල්ලෙනවා වගේද දැනුණු අවස්ථා තිබුණා. පාද හරියටම බිම්ගත වෙලා වගේ සක්මන් නොකර එහාට මෙහාට යන විටදීද පාද පොළව සමග සමීපව සම්බන්ධ වෙයි. චලන හා ගති ලක්ෂණ ප්‍රකටව දැනේ. ඇවිදීම නොකරන අවස්ථාවලදී පවා පාදයේ එම දැනුණු ස්වභාවයක් එලෙසම දැනේ. ශරීරයේ යට කොටසේ සියුම් මධ්‍යස්ත වේදනා සහිතවම සෑම විටම දැනෙන්නක් මෙනි. පරයන්කේ නොව වෙනත් තැනක වාඩි වූ විටද දැස් ඉබේම පියවේ. ආස්වාස සියුම්ම චක්‍රීයව ප්‍රකට වේ. කොම්පියුටරයේ වැඩසටහනක් ඇරඹෙන විට දකින ඊතලය සහිත චක්‍රයේ ක්‍රියාකාරීත්වය වගේ තිත්තිත් කැඩීම් වගේ දැනෙන අවස්ථාද ඇත. එහෙත් ගැඹුරු සමාධිගත වීම සිදු නොවේ. පසුගිය දිනවල නිවසේදී භාවනා කරද්දී එවැනි අවස්ථා කීපයක් අද්දුටුවෙමි. මේ தත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් මෙන්ම ඉදිරි ගමනට සුදුසු උපදෙස් ලබා දෙන ලෙස ගෞරවපූර්වක අයද සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවයත් වේවා චිරජීවනයේ නිදුක් නිරෝගී බව සමගින් සසුන් අඹර බැබළවීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. හොඳට කයේ ක්‍රියාකාරකම් මූණට මූණ දාලා ඉන්නකොට ඉඳගෙන හිටියද නිදාගෙන හිටියද පරියන්කේ හිටියද සක්මද කිසි වෙනසක් නැහැ. ඉතින් හුඟක් ආධුනික පරියන්ක තමයි මේක අත්දකින්නේ. හොඳට දැක්කට පස්සේ මේ කය කියලා කියන්නේ වේදනා චලන ගොඩක්. ඉඳගෙන හිටියත් වේදනා චලන, විද්දත් එහෙමයි. ඒක දිහා බලනකොට ඉරියව්වේ හෝ දිනේ හෝ කාලසටහනෙන් වියුක්තව නිතරම පවතින ක්‍රියාවලියක් වෙනවා. ඒකට බුදුරජාණන්සේ සන්තතිය කියන වචනේ දීලා තියෙනවා. අපි දාගත්ත වචනය ගොජේ කියලා. ගොජේ පේ. එහෙම නැත්නම් පැහින රාකලයක් වගේ ඔය පැයි පැයි තියෙනවා. නැත්නම් උතුරන බත්තලියක් වගේ පැයි පැයි පැයි පැයි කියන. එනසම් වතුර අඩු තැනක මාළු නලියන්නා වගේ නලියෙන් නලින ගතියක් පේන. ඉතින් මේක තියෙන තාක්කල් මතක තියාගන්න කෙලස් නැහැ. කයේ හිත තියෙන්නේ. ඒ නිසා දවස පුරාවට හතර ඉරියව්වේම තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා. හිටගෙන ඉඳගෙන ඇවිදිමින් නිදාගනිමින් තද නිින්දේ ගතුන කර හැම වෙලාවෙම සත්‍ය අධිෂ්ඨාන කරගෙන බ්‍රහ්ම විහරණේ ඉන්නේ කියනවා. අනිත ඔක්කොම නන්නත්තරලන ගත කරන්නේ. අතීතය අනාගතය අරය ගැන මෙයා ගැනයි. ඒගොල්ලෝ ගාගෙන ඉන්නේ. Tamanට තියෙන්නේ කවුරු ගාගෙන හිටියත් මම මගේ කතියේ කයේ හිත පවත්නවා කියලා. එතකොට තේරෙන්න පටන් අරගත්තම ජීවත් වෙන මනුස්සත්ව ප්‍රතිලාභයේ තියෙන වටිනාකම. ක්ෂණ සම්පත්තියේ වටිනාකම. ඒ නිසා ඒකට එන්න තා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. ගිහිලා කොයි ඉරියව්වේ හිටියත් වර්තමානයේ හිතගත කරන්න පුරුදු කරන්න. සම්මා සම්බුදු සරණයි අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. ධර්ම දේශනාව තුළින් මතු ප්‍රශ්නයක් භාවනාවට සම්බන්ධයෙන් පැන නගින ලෙසක් ප්‍රායෝගික ගැටලුවකට සම්බන්ධේනි. ආනාපාන කර්මස්ථානයේ අරමුණු කරමින් ධාන ලැබුවකු එම ධාන පිරිහී යාමෙන් වළක්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු විශේෂ පිළිවෙත් වේද? එසේම යම් මාර්ගඵලයකට එළඹී ඇති අයෙකු එම සමාපත්තියට නිතර නිතර සමවැදීම අවශ්‍ය වේද. සතරවන ධ්‍යානයේ සම්මා සමාධියද ইহත සම්බන්ධ විශේෂයෙන් ইহත සම්බන්ධ ධර්ම විශේෂයෙන් පහදා දෙනමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට කිර ජීවනයේ නිදුක් නිරෝගී සුවය ලැබේවා. ප්‍රශ්න තුනකින් අතර වෙච්ච එක ගැන සතුටු වෙනවා. ඕන තරම් ලියන්න පුළුවන්. තම තමන්ට අදාළ වෙන්නේ කොහොමද කියන එක කියනවනම් මම උත්තර දෙනවා. මේ කියලා තියෙනවා භාවනාවට අදාළයි අදාළ වෙලයි කතා කරන්නේ. ඒකට මේ මේ ධානයකට ලැබිච්චාම පිරිහිලාද මේ කතා කරන්නේ නැත්නම් පිරිහි කියන බයෙන්ද කතා කරන්නේ. මාර්ගඵලයක් ලැබලා සමාපත්තියට සමාද ගන්න බැරි කෙනෙක්ද කතා කරන්නේ නැත්නම් මේ මූලධර්ම සඳහා. නැත්නම් චතුත් අධ්‍යානය කියලා කියන්නේ මධ්‍යස්ථානද කියලා මේ අදාළ භාවය කියනවනම් මම ගන්නවා පිළිගන්න. එහෙම නැත්තම් එහෙම කිව්වට අදාළයි කියලා මේ බැලු බැලමට නම් පේන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ මේ ප්‍රශ්න ඉල්ල ගන්න තමන් අල්ලගෙන ලියන්න මෙන්න මේ නිසා මගේ ජීවිතේට මේක අදාළයි කියලා. එහෙමනම් අපිට මේ 70කට 80කට ගානකට සාකච්ඡා කරන්න වටිනවා. එහෙම නැතුව දෙයක් නම් ප්‍රශ්න වැරදි නෑ. අපිට අදාළ නෑ. එයාට අදාළත් නැහැ අපට අදාළත් නැහැ. මම මේ මේ කල් ගන්න එයාට අදාළ නැහැ කියන මතේ ඉඳලා. නමුත් මම ඉල්ලා හිටිනවා කරුණාකරලා අදාළ වෙන හැටි සභාවට දැනුම් දෙන්න. එතකොට අපි ගන්නවා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන බොහෝ අවස්ථාවල සමහරක් යෝගිනියන් ලනුපැදුරේ වරහන් ඇතුළේ ඇතුළේ සක්මන් කරති. ඒ අවස්ථාවේදී 10 දෙනෙක් පමණ එක දිගට එකම ලනුපැදුරේ සක්මන් කරති. සමහර අය වේගයෙන් සක්මන් කරයි. සමහර අය අමුතුම තාලයකට රටාවකට කොකෙක්මින් ගමන් කරයි. එවැනි අවස්ථාවක වේගයෙන් සක්මන් කරන කෙනාට ඉදිරියෙන් හිමින් රටාවට යන කෙනාව පසුකර ඉදිරියට යනු හැකිය. යනු ඇත. මා දෙවෙනි ලෙස හැම මොහොතකම සක්මන් කරන්නේ. ඒ අවස්ථාවේදී ඇතිවන සිත සක්මන් කරන කෙනා පසු කරගෙන යෑම තවත් සිතක් නේද? ඒ මොහොතේ ඇතිවන සිත දේශයක්ද, මෝහයක්ද පහදා දෙනමින් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටම ඔබ වහන්සේට ගෞතම සම්බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. ඊට වැඩි හොඳයි. සක්මන් ටිකක් වැඩි වුණා නම් සාසනයටත් වැඩි හොඳයි. මේ වැස්ස වෙලාවට නැති කරන්න දෙයක් නැහැ මං හිතන්නේ. ඇතුලේ සක්මන් කරනවා මේ පල්ලෙයා මැද මිදුල හදලා දීලා තියෙනවා එක්කෙනෙක් යන්නේ මැද මිදුල හදලා දීලා තියෙන එකේ තනකොළ ගහ කරලා අතු ගාලා සක්මන් කරන්න එක්කෙනෙක්වත් යන්නේ. අර උඩ ලස්සන සක්මනක් තියෙනවා. මේ පල්ලෙයා සක්මන් හරි ගිහලා ලියන මැත්තේ ඊරෙත් ගියා. එක්කෙනෙක්වත් යන්නේ. මේ පුන්න පින්න පූල් ගෙඩි වගේ අර ගේ ඇතුලේ මිටගෙන කුල්ලෙන් වහලා සක්මන. පොළවේ ඇවිදින්න ලයිසන් නැහැ. එසේ කා පිටිපස්සේ කා යන්න වෙන මොනක් කරන්නේ. ඒ නිසා ගෞතම බුදු සාසනේ නිවන එපා මට සක්මන් ටිකක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කරුණා කරලා මැද මිදුල අතු ගාලා මැද මිදුල සක්මන් කරා. වැස්ස නැති වෙලාව. එහෙම නැත්නම් එක එකන පහු කරනට අර ඒ පහු කරන කෙනත් එක්කයි ගනුදෙනු තියෙන්නේ. මයිත් එක්ක නෙවෙයි. මට ඒක උඩ ද්වේෂයෙන්නෙත් නැහැ, මෝහයෙන්නෙත් නැහැ. මේ කියනකොට හිනාවක් නම් යනවා. ඉතින් ඒකකොට වාහනවල ඇවිදිනකොට බලන්නකො මිනිහෙක් තාමිනියෙක් ඉස්සර කරන යනකොට දෙන්න අතර තියෙන ආන්නක්කාරකම. ඒ නිසා මේ ළන්නේ පෙදුර හොඳයි. වැල්ල හොඳයි. ඉතින් කරුණාකර පුළුවන් වෙලාවට ගිහිල්ලා එළිය සක්මන් කරන්න වැස්ස වෙලාවට නම් කරන්න දෙයක් නැහැ. එතකොට උඩ උඩ උඩ එක තියෙනවනේ. ඒක නිසා මේ ප්‍රශ්න හදන්න එපා. ප්‍රශ්න හැදෙන්න අවශ්‍ය අවස්ථා නම් තියෙනවා. ඊයේ වගේ දවසක කරගන්නම දෙයක් නැහැ. බැස ආවනම් කරගන්නම දෙයක්. ඒකට අපිට එහෙම කරන්න වෙනවා. නමුත් පුළුවන් තරම් බලන්න කයනුත් විවේක වෙන්න, හිතෙනුත් විවේක වෙන්න, උපදීලුමුත් විවේක වෙන්න. සෙනක කොච්චර හිටියත් කෙනෙක් එක්ක ගැටෙන්නේ නැතුව කෙනෙකුට ඇඟෙන්නේ නැතුව දැනෙන්නේ නැතුව ඉන්න ජීවත් වෙනවා කියන එක ඒක වෙනම කලාවක්. ඒක නිසා ඒ වෙනකොට එන ද්වේෂ ආදී ඒවා කල්පනා කරන්න යන එක අපිට අවශ්‍ය වෙන්නේ තමන් බලන්න තමන්ට ගැටීමක් නැත්ැනක විවේකීව සක්මන් කරන්න ලැබිලා නැත්තම් මේ ඉදම් පූජා කරපු නැති එකේ කරුණ තියෙනවා. මේ ආත්මෙදී හරි කමන්නේ ඉදම් පූජා කරන්න. ලබන ආත්මය අපිට බැටරි සිස්ටම් එකට හැදෙන කුකුල් පැටව වගේ ඇතුලේ ඉඳ නොලැබේවා. අපිට ඇති වෙන්න අතපය දිගහැරලා ඇවිදින්න ලැබේවා කියලා ඉදම් පූජා කරන දැන් තියෙනවත් ඔය සුද්ධ පවිත්‍ර කරලා වැඩ ගන්න මේ පල්ලෙහා තියෙන සක්මන සුද්ධ කරන්නේ නැහැ. මැද තියෙන එකට මම එන්න ඕන සුද්ධ කරලා දෙන්න. තනකොළ ටික අස් කරන්න අතු ගා ගන්න. උඩු මයිලක තියෙන සක්මන හැබැයි මම නෙවෙයි කරන්නේ. කොහොමද ඒක කොයි වෙලාවෙ සුද්ධ කරලා හරි ගසලා තියලා තියෙන්නේ. ඒකෙන් පේනවා තමයි කවුද කියලා. ඒ නිසා කරුණා කළ මේ 80ක් ශ්‍රම හමුදාවක් මෙතනින් නෙසෙල්ලම නෙවෙයි. ඒක ඔක්කොම මේ කැපකාරය හතර දෙනා කරලා දෙයි නැත්නම් ගිය ත්‍රිපිටකයේ කට්ටිය කරයි මේ කට්ටිය කරා කියන්න එපා. බහැලා සුද්ධ කරන්න, ධක්මනක් සුද්ධ කරනට අතු ගන්නකොට දෙයියෝ සතුට වෙනවා, මිනිස්සු සතුට වෙනවා, සෞඛ්‍යත් හොඳ වෙනවා, ආහාරත් දිරවනවා, හිතත් පහදිනවා. අනිසංස පහක් තියෙනවා. එතකොට ලනුපැදුර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මං හිතනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව වඩාගෙන යන විට මුලදී තදට රළුවට ගොරෝසුවට දැනුණු සුලං රැල්ල කෙමෙන් හීන් වී සුමට බවට පත් වේ. ආස්වාසේ ප්‍රස්වාසේ සිදුවන්නේ ඊටම සුළු සුලම් ප්‍රමාණයකින්ය. ආස්වාසේ සිදු වී ප්‍රස්වාසේ පටන් ගැනීමට සුළු වේලාවක් ගත වේ. තප්පර දෙකක් හෝ තුනක්. මේ දෙක අතර කුඩා හිඩසක් ඇත. නාසිකාග්‍රයේ සුලං ස්පර්ශවන ස්ථානයේ සංවේදනාව තුල සතිය පිහිටුවාගත් මට ආස්වාස ප්‍රාස්වාසේ මද සුළඟේ ප්‍රබලතාව අඩු නිසා ස්පර්ශ සංවේදනාව නොදෙනි. නමුත් ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන බව දැනි. මෙහිදී මට සිදුවන ආස්වාස ප්‍රස්වාසයේ තුල සතිය පිහිටුවා ඉදිරියට යා යුතුයද නැතිනම් තදින් හුස්ම රැල්ලක් අරගෙන සංවේදී නාසිකාග්‍රය මත සතිය පිහිටුවා ගත යුතුයද යන බව පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණයම අවබෝධ වේවා. අරමුණ සිව් වෙනවා ගොරෝසු වෙනවා මොන වුණත් මා විශ්ින් කරන දේවල් මොකවත් නොකර බලා සිටීම තමයි භාවනාදී මම හිතන්නේ හැම බණකදීම ඔක කියනවා හැම කමඨාන් සුද්ධ කීතුන කරනවා ඒත් අහනවා අනේ මං හයියෙන් හුස්මක් ගන්න එකක්වත් ගන්න දප්පා නිකම්ම නිකන් ඉන්නවට නැත්නම් අඩු ගන්න මෛත්‍රී භාවනාව කරන දේ වෙලාවේ බුද්ධානුස්සති කරන්න කියලා අර නැති වෙච්ච මම ආයෙ ගණ්ඩායි හදාන. ඒ නිසා මේ වෙන දේදියා බලන්න හුස්ම තියෙනවද තියෙන දිහා බලන්න. නැත්නම් නැති දිහා බලන්න. බැලුවට පේන්නේ නැහැ. තියෙන වෙලාවේ බලනකොට පේනවා. ඒ දෙක වෙන් කරනවා මිසක් ඔය හයියෙන් හුස්ම ගත්තයි කියලා ආයෙත් අතෙන්මයි වැටෙන්නේ. ඒ නිසා කියනවා ඒ අනවශ්‍ය වැඩේ කරන්න එපා. කෙරුවා කියලා පෞසිද්ධ වෙන්න නිසා නෙමෙයි. කාලය නාස්ති වෙනවා. අනිත් මේ කියන දේ තේරෙන්නේ නැතිකම නිසා හුස්ම හෝ වේවා පිම්බි මැකිලියුම් වේවා වම දකුණ වේවා තුනී වෙනවනම් තුනී වෙන දිහා බලන්න. ඒකට මොනවද ඊගාට බලන්න ඊගාට බලන්න මොනවද නැති දිහා. ඒක බොහොම වටිනවා චීන දෙයක් දිනන වලට එදී. ඒ මොකද තියෙන ඔක්කොම කෙලෙස් නිසා. ඒක බුදුජානනාංශේ මේ අංගුත්තර නිකායේ එකක නිපාතේ සරම්මන වර්ගයේ 14 ආකාරයට කියනවා මේ ලෝකේ තියෙන හරියක් කෙලෙස් ඒක තුනී වෙනවනම් තුනී වෙන්නේ කෙලෙස් කරුණාකල තුනී වෙන පැත්තට ආදාර කරන්න ආයෙන් උස්ම ගන්න යන්න එපා ආයි මේ පෑදීජීට බොරදී දාගන්න එපා පිරිසුදු චේර කක්ක දාන්න එපා දාන්න තමයි හිත තියෙන්නේ ඒක දකින්න මේ එක එක දේවල් ගොඩපෙරක දොරකන් හිතේ එන ඇති ඕකට තමයි මායя කියලා උනන දාගන්න කෙලස් කියලා කියන්නේ ඕකට. ඒ කරන්නේත් බයට. ඒකයි බුදුජානසිකේ සොයාගන්නේ. මේ කරන්නේ බයට. මේ වෙන දෙයකට වෙන්න දෙන්න බෑ. ඒ නිසා නැති දැන්න කෙලස් ඇති කරන්න එපා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? ප්‍රශ්න පහක් තියෙනවා. එකක් විතර තව කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවේ පැවසූ ආකාරයට නැතිවීම දෙසට වැඩියෙන් අවධානය යොමු කෙලිමි. ප්‍රාශ්වාසයේ අවසානයේ ඊටමත් සියුම් වෙනතුරු බලා සිටින විට ඊටා ගැඹුරු ප්‍රදේශයක් ලෙස වැටුණු අවස්ථාවක් අවබෝධ විය. මේ ප්‍රශ්වාසය සහ ආශ්වාසය අතර හිස් තැනයි. ඒ දෙස තව දුරට බැලුව විට බිය ගැන්වෙන සුළු ස්වභාවයක් මතුවිය. බලෙන් මෙන් ඊටා තිවුරව එය අවබෝධ කළ විට ඒන් හෘද ස්පන්දන තුනක් අරමුණු විය. ඉන්පසු ආස්වාසය ප්‍රකට විය. හිත සැනසුනි. බිය නැති වුනි. ආස්වාසේ මුලැමැදාග බැලීමි. මේ විදිහට කීප අවස්ථාවක්ම කළේය. එවිට ප්‍රාස්වාසයේ සහ ආස්වාසයේ අතර හිදසට හිත හුරු විය. තැති ගැන්ම අඩුවන සැටි අවබෝධයෙන් බලා සිටීමි. ගරු ස්වාමින් වහන්සේ මේ අවස්ථාව පහදා දෙනු මැනවි. අභියෝගවලට මුහුණ දීමේදී සතියේ ක්‍රියාකාරීත්වය નિરાයාසයෙන්ම බොහෝ විට සතිය පිහිටයි. එය තුලින් උපාදානය කරගෙන තිබෙන අරමුණු සමග සිත ප්‍රතික්‍රියා කරන ආකාරය බොහෝ විට අවබෝධ කරමි. එවිට සතියේ ස්වરૂපය වෙනස් වෙනවායයි මට හැඟේ. උදාහරණයක් ලෙස ගතහොත් දරුවා සමග සුළු ගැටීමක් ඇති වූ අවස්ථාවක එය ඊටා ලොකු කර වරහන් ඇතුළු ඊටා උග්‍ර ප්‍රශ්නයක් ලෙස දැක්විය. දිස්විය. එය ගොජ දදා දවස් 5ක් 6ක් තිස්සේ දිස්විය. එය දරාගත නොහැකි වචනයට පරිවර්තනය වූ විට හැඟුණේ හිතේ ඇති ගිනි ජාලාව, ගිනි කන්දක්ය. පුපුරන ආකාරයෙන් පිට වෙන බවයි. තව දුරටත් හිත සතියෙන් නිරීක්ෂණය කෙරෙමි. එවිට මේක තමයි දුක කියන්නේ කියා අවබෝධ විය. මේ සිතවිල්ල ඔස්සේ තවත් සතියෙන් බැලුවෙමි. එවිට මේ සිතේ ස්වභාවයක් එම ගැටුම දරුවාගේ වැරැද්දක් නොව ඉත්තේරුවෙක්ම ඉත්තේරුවෙන්ම සිතේ ක්‍රියාවක් ලෙස තදින් දිස්විය. මේ නිරීක්ෂණයෙන් පසු දරුවාට තිබෙන උපාදානය ඉතා අල්පය. මේ தત્ත්වය නැවත නැවතත් සතියෙන් බලමි. නමුත් එය මීට පෙර තිබූ තදැල්ම මෙන් නොව ඉතාමත්ම අඩුය. ඇතැම් විට සතිය යෙදූ විට දරුවා නාම රූප ක්‍රියාකාරීත්වයක් පමණයි පමණක් බව හැඟේ. මේ විවිධ ස්වરૂප ගන්නා සතිය මගේ භාවනාව තව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. සතිය කැඩෙන්න තැන බලන්න නම් එතනත් සතිය තිබිය යුතුයි. නිරතුරුවම සතිය තිබේ. නමුත් අපි ඒට සතිමත් නැති බව මගේ වැටහීමයි. පහදා දෙන ලෙස කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පරියන්ඛේදී බයක් ආවනම් භාවනාවෙන් බයක් ආවනම් නිවන්ට හොඳටම කිට්ටුයි. ඊට පස්සේ බය කායගවත් උදව්වකින් තොරව ඉබේම නැතිලා ගියා නම් තේනවා බය ඇති කරන්නේ Taman නැති කරන්නේ Taman. ඒ නිසා සරුවත් chance සඳහන් කරලා තිනවා තසාවා තාවරාවා අනවශේෂා ත්‍රස්ත වෙන කෙනා හෝ ස්ථාවර කෙනා අතර වෙනසක් නැතුව මෛත්‍රී කරන්නයි කියන්නේ. තසාවා කියලා කියන්නේ ත්‍රස්ත වෙන කෙනා. හැම පෘතජ්ජනෙම ඉන්නේ ත්‍රස්තේ. ඒකයි මේ ඉන්ෂුරන්ස් අදාගෙන පෞල් බ්‍රහ්මාද හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, ලාභ නම්බ සත්කාර සම්මාන තියාගෙන අර ඒ වගේමයි කරදරෙන්නේ දුවගෙන් මිසක වෙන කාගෙන් කරදරෙන්න දප්පා. ඒ දරුවගේ තමයි වැරද්ද. ඒක දුව වෙච්ච එකයි වැරද්ද. අල්ලපු ගෙදර කෙල්ල වුණා නම් ප්‍රශ්නයක් නැහැ. ඔය පරට්ටි ඔහෙම තමයි කියලා ඉතින් නිකන් ඉන්න. Tamange දුව වෙච්චාම එහෙම කරන්න බෑ. එනිසා උන්ට ස්ටේන්ලස් පීයක් කරන දමලා යන ගන්නවා පපුවටම. කියනවා බාරණකෝ හොඳ පීය නිසා ඇනපු ගමන් මැරලා ගියයි කියලා. ඔය එක එක්කත් පතන ශ්‍රමේ අපි අවිලා තියෙන මේ ලෝකේ. හම්බුණාට පස්සේ තියෙන නිවනටත් වැඩිය මෙන්න මේක ඉස්සර කරගෙන විඳින විඳවිල්ල. ඉතින් කියන්න පුළුවන් මට දුවල නැති ඉඳා. ඒ වගේම ඕගොල්ලන්ගේ දුවල ගැන මගේ අපේක්ෂාවකුත් නැහැ. ඒ නිසා මට දුවල යන්න පුළුවන්. මොකක්වත් ප්‍රශ්නයක් නැත්තේ. ඉතින් ඒ නිසා කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ අනික් අය වැඩි කරාට ඒ වැඩි කරන එක නා මගේ කෙනෙක් වුණොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. පිට කෙනෙක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අත් උච්චින්ද සිනිය මත්තනෝ උසුකං සාරධිකංව පාණිනා කියලා බුදුන් සඳහන උඹට තියෙන ආත්ම ස්නේහය අයින් කළ දාපන් වතුරට බැහැලා වතුරේ නිලුමක් උදුරා දමන්නාසේ. ඒදුර කවුරු වැරදි කරපුවා අපිට මොකෝ. කවුරු බැන්නාම අපිට මොකෝ. නැහැ හින්ද කොයි එකක් බයිනවද? බයින එක තමන්ගේ කෙනෙක් වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන. ඒ නිසා පැවිදි වුණාට පස්සේ අහසටයි පැවිද්දටයි සෙන්නක හිටගෙන වයින්. ගාලල්ල. අපිට හග්ගෙඩිය කියලා කියනවා, සෝමපාල කියලා කියනවා, තට්ටයයි කියලා කියනවා, নানা ප්‍රකාර කියනවා. ඉතින් ළඟ ඉන්න කෙනායි මුණ දිහා බලන ඌට වෙන්නද වණින්නේ මට මං උත්තට්ටයයි. ඉතින් එයාට කතා මේ මේ වාදයට මොනවද කියනවා කියලා අපි අයිති. පැවිදි වෙල්ලා ඉවරයි. එතකොට ඔක්කොම ඉන්නේ කම්පැනියට බැනුම් පුද්ගලික නැහැ. අපේ කම්පැනියට වැරද්දාගෙන. ඒකේ රහත් උනා කියනකො කම්පැනියටම දාන්නේ හොඳට හම්බෙයි. එකෙක් මොලේ කඩප්පුලි මුකෑමන දහවතුර කමකට උපව්ව. අපි කට්ටිය බෙදාගන්නේ අහන්නේ. එකෙකුට එන්නේ බොහොම පොඩ්ඩයි. කොහොම කඩප්පුලි වැඩක් එකක් කරුවේ ඒකමයි. ඉතින් අපි ඔක්කොමලනේ ඉතින් දැන් බැනුම් අහන්නේ. බැනුම බෙදිලා යන්නේ. නිසා අපිට කවුරුවක්වත් නැහැ නැත්තේත් නැහැ. ඒ නිසා දරුවෝ හිතට ප්‍රශ්න නැහැ. ඒ මගේ කියලා හිතාගත්තට පස්සේ ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා කියනවා පිරිමින්ට සංයෝජන 10ක් තියෙනවලු ගෑනුන්ට 11ක් තියෙනවා. එයි මේ දරුවන් කෙරේ තියෙන කැමැත්ත. මට නම් ගාලල්ල මට පුදුම සතුටක් තියෙනවා නොබැඳපු එක. මම දැන් ඒක විස්තර කරන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට. බැඳපු කට්ටිය දාන්නවා නොබැඳපු කට්ටියක් දාන්න. ධම්මික හමුදුරුවෝ කියනවා මම උඹට එහෙම කිව්වෙත් නැද්ලු ඒක හිතාගත්තා. මම මට හොන්දටම ඇහුණා බඳින්න නම් එපා. රස්සාවක් කරන්න එපා. භාවනා කරනවා කියලා කියන්න එපා කාටවත්. මේ ලෝකේ තියෙන හරියක් ප්‍රශ්න යෝගාවචරණේ තියෙන්නේ ඔය පොයි තුන නිසා. මේ භාවනා කරනවා කියලා කටියට කියාපාන්න හදන. ඉවරයි. ගොඩ ඉන්න බෑ. අන්සික බැඳලා. දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ. දැන් මොකක් කරන්න බෑ. අනිත් එක සල්ලි හම්බ කරන්න ගියා. කාම්බුරනවා කෙලෝරක් නෑ. ගිනි වතුර බිව වගේ. දින දෙකක් කාලා ජීවත් වෙන්න ගෙඟා කාලා මොකක්වත් වෙන්නේ ඉතින් ඒ නිසා මේ විස්තරය හරි ෂෝක් විස්තරය අපි මේ සමාජයට අපි අපේ පවුල එක්කෙනෙක් කතා කරනවා. මෙන්න ක්‍රමේ හැටි. ඒ නිසා පළවෙනි ලියුමේ තියෙන කොටස තමයි මට ඇතුළේදී බයක් ආවා. බිඳි බිඳි යනකොට පස්සේ බයම අවිසින් නැති කරගත්තා. බුදුහාමුදුරේ ඉන්නේ නැහැ. බය වෙන්න එපා කවදාකවත් ඉන්නේ නැහැ ඔකට. අත හොදාගෙන ඉන්නේ බුදුරජාණන්සේ. උඹට බය වුණා නම් උඹ බය නැති කරගන්න. බය එන්න අරින්න. සංසාරෙදී භාවනාවේදී බයට එන්න අරින්න විල බලන්න මොකද වෙන්නේ කියලා. බය ඇති කරන්නේත් හිතමයි බය නැති කරන්නේත් හිතමයි. ඒ නිසා පැමිණි දුක් පැමිණි බය කෙලෙස් පිළිබඳ අවබෝධය. ඒක නැති කරන්න භාවනා තියනවා කියලා හිතුවොත් කවදාකවත් නැහැ. ඕගොල්ලෝ මේ පිරිත් නූල් ගැට ගහන්න ආත පටන් අරගෙන බය නැති කරා. අතේ කඹ ගැට ගහගෙන ඉන්නවා බය නැහැ. ඌ විතර බය එකෙක් ඇත්තේ නැහැ. ගන්නම් ගන්න එපා පිරිත් જાති තුනක් තියෙනවා. අරසා අහන පිළිත් කියන පිළිත් සහ කරන පිළිත් කිය. කරන පිළිත තමයි භාවනා කරන එක. ඒකට මොන බයක්වත් වෙන්නේ නැහැ. මොකද බය වරෙන් කියලානේ භාවනා කරන්නේ. ආවනම් දන්නවා ඒක ගන්න දෙයක් නැහැ කියලා. මේ සරචනේ හරි හොඳයි. ඒක නිසා අපි භාවනා කරනකොට ඇති වෙන දේවල් අපි හදා බෙදා ගැනීමක් පිටන තියෙන එක මේ උත්තර ඇහුවට ඔක් කරගෙන යන දිගටම බාධා නැති. එතකොට අපිට තේරෙයි නිතරම බුදුහාමුදුරුවෝ අපිත් එක්ක ඉන්නවා. නිතරම ධර්මය අපිත් එක්ක ඉන්නවා. සංඝයා අපිත් එක්ක ඉන්නවා. සීලෙ තියෙනවා. ආයේ මේයිති බුදුහානකන් ඉන්න එන්න එපා. ඒක කවදාකවත් වෙන වැඩක් නෙමෙයි. මේ තියෙන බුදුන්ට පණ දීලා අරගෙන යන එකයි. ඉතින් අපි යන්නේ ප්‍රශ්න දෙක හෙටට දාමු. ප්‍රශ්න හතරක් තිබුණා. ඔව්. ඒකේ හෙට පටන් ගන්නකොට දැන් ඔච්චර කියනකොට මම හිතන ඔක්කොගේ ප්‍රශ්න විසඳිලා දැන් ඉතින් තවත් ඔය එක එක නාය ප්‍රශ්න කියලා නැති වුණාට. හැබැයි ඒක මම මේ උත්තර මේ කමටහන් ලියන එක මන්දෝත්සහය කරන්න නෙමෙයි හදාන්නේ. ලියන්න මිටඩි කෙටියෙන් ලියන්න. එතකොට අපිට ඔක්කොටම තල්ලුවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි විනාඩි 45 කතර කාලයක් තියෙනවා. ඒ ටික සක්මන්ට යොදවලා අපි නැවත එකතු වෙනා මෙතන තුනට පුරුදු පරිදි පරියන්ක භාවනාවට. මේ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ කමඨාන් සුද්ධ කිරීමේ මාසට අංකනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.